නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම පෙරවන් සරණයි සද්ධාවන්ත හිමවත්නි අදත් සුපුරුදු පරිදි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් අපේ මෙලෙසින් ඔබ හා සම්බන්ධ වෙන්නේ මුණ ගැහෙන්නේ බෞද්ධයා රූපවාහිනිය සතිපතා ඔබ වෙත තිලින කරනු ලබන බොහෝ ප්‍රේක්ෂක ජනාදරය දිනාගත්ත බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ධර්මඥානෙ වැඩි දියුණු කරන්නට හේතු වෙච්ච සුවිශේෂ වැඩසටහනක් ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව. මේ සාකච්ඡාව හා දිගින් දිගටම සම්බන්ධ වී සිටින පින්වතුන් විවිධ ධර්ම කාරණාවන් පිළිබඳව ඔබ නොදන්නා බොහෝ කාරණාවන් පිළිබඳව මේ වෙනකොට හොඳින් දැනුවත් වෙලා ප්‍රමාණාත්මකව දැනුමින් දැනුම් සම්භාරයකින් යුක්ත වෙලා කටයුතු කරන්න. ඉතින් අපි පින්වතුන් දන්නවා මේ දවස්වල අපි සාකච්ඡා කරන්නේ භික්ෂුන් වහන්සේ නමකගේ සරල සාම් පැවැත්මට ඒකාන්ත වශයෙන් උපකාර වෙන උන්වහන්සේලාගේ සිත තුළ තියෙන කෙලෙසුන් පිබහරින්නට හේතු පාදක වෙන ඒ වගේම අල්පේච්ඡතාවය සන්තුත්‍යතාවය සුභරතාවය කියන මේ සුවිශේෂ ලක්ෂණ ජීවිතයට පුරුදු කර ගැනීමට ඉවහල් වෙන තෙලස් දුතාංගයන් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරගෙන ආවේ. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙනවා එවන් භූතාංගයන් දෙකක් පිළිබඳව සාකච්ඡාවට භාජනය කරන්න ඒ භූතාංගයන් වන්නේ යථා සම්තතිකාංගය සහ මේ සජ්ජිකාංගයයි. ඉතින් මේ භූතාංගයන් දෙක පිළිබඳව මා නොදන්න ඔබ නොදන්න කරුණු ඔබට මට අපට කියා දීම සඳහා සිරිත් පරිදි මේ ධම් සභා මණ්ඩපයේට මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් වැඩම කර සිටින්නේ කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා අපේ හාමුදුරනේ ධම්සභා මණ්ඩපයේ වෙත අපේ හාමුදුරනේ අද අපි සාකච්ඡාව යොමු කරන්නේ විශේෂයෙන්ම ධූතාංගයන් දෙකක් පිළිබඳව ඒ ධූතාංගයන් දෙක අතරින් පළවෙනි ධූතාංගය හැටියට අපි සාකච්ඡාවට භාජනය කරමු යථා සම්තතිකාංගය පිළිබඳව කුමක්ද අපි හාමුදුරනේ යථා සම්තතිකාංගය කියන වචනයෙන් අදහස් කරන්නේ ඒ ධූතාංගය කොහොමද පුරන්නේ කියන එක අපි විග්‍රහ කරගමු තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අද දුතාංග ධර්ම අද සාකච්ඡාවෙන් පස්සේ හමාර වෙනවා. එහෙම. එතකොට නිදහසක් ලැබෙනවා වගේ හිතෙනවද? මේ යථා සත්‍තිකාංගය සම්හත වෙනද වගේම අපි සමාදන් වෙන විදිය කල්පනා කළොත් එහෙමයි. සේනාසන ලෝලුප්පං පටික්කිපාමි යථාසන්තිකංගම් සමාදියාමි කියලා තමයි මේ සුතාංග සමාදන් වෙන්නේ. සෙනසුන් පිළිබඳව තියෙන ලොල් භාවය තෘෂ්ණාව දුරු කරමි යථාසන්තිකංග ඒ කියන්නේ ලැබෙන සේනාසනයක් පරිහරණය කරමි කියලා තමයි මේක සමාදන් වෙන්නේ. එහෙම. මේ ස්වාමීන් වහන්සේගේ දුතාංගයේ ස්වરૂපය තමයි දැන් අපි හිතමු දායකයෙක් කුටියක් හදලා දෙනවා. එහෙනම් දායකයෙක් කුටියක් හදලා දුන්නාට පස්සේ ආ ඒක කොයි පළාතේද තියෙන්නේ? හේ රස් නේද? හේ පින්ඩ පාතේ ලැබෙනවද? නැත්නම් කුටිය මොන වගේද? මොනවත් විමසන්නේ නැහැ. මේක මට එපා කියන්නේ ඒ ලැබෙන කුටියේ උන්වහන්සේ වැඩ ඉන්නවා. ඒක දුතහංගයක්. එහෙනම් අපි සේනාසනයක ගත්තොත් අපි හිතමු සේනාසනයකට ඇදිහාම වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් වුණා. උන්වහන්සේට සේනාසනෙන් ඒ කුටි සේනාසන ලබා දෙන ස්වාමීන් වහන්සේ කුටියක් ලබා දුන්නට පස්සේ මට මේක හොඳ නෑ අරක හොඳ නෑ මට අහවල් එක ඕන එහෙම කියන්නේ නැතුව උන්වහන්සේට ලැබෙන සේනාසනේ වැඩහිඳීම තමයි රතසංචිකාංගය කියලා කියන්නේ. එහෙමයි. එතකොට අපි අහන්නේ ආරණ්‍යකාංගය වගේ අංගයක් ආරක්ෂා කරන ආමුදුරු කෙනෙකුට මේ යථාසංචිකාංගයත් ආරක්ෂා කරන්න පුළුවන්ද? සම්නාස ආරණ්‍යකාංගය සම්පූර්ණ කරන භික්ෂුවකට දැන් ආරණ්‍යයේ ඉන්නවා කියන එක ඇත්තටම කුටියක් ගැන එතන සඳහන් වෙන්නේ නැහැ ඒ ආරණ්‍ය ඇතුලේ තියෙන කුටි සේනාසන සම්බන්ධයෙන් මෙහෙම පුළුවන් නේද අපි හඳුන්නේ. ඒ කියන්නේ දැන් ආරණ්‍යයක් කියලා කිව්වහම අපි කියන්නේ කුටි සේනාසන කිහිපයක රාශියක් තියෙනවා. කවුරු හරි ආරණ්‍යයක හාමුදුරු කෙනෙක් වඩිනවා. උන්වහන්සේ ආරණ්‍යකාංගයක් ආරක්ෂා කරන ගමනේම ඒ ඉන්න ලොකු හාමුදුරු අපේ හාමුදුරු කිව්ව විදිහට කුටියක් දුන්නොත් ඒ හාමුදුරන්ට පුළුවන් දෙයක්. ශ්‍රාවනත් එක තමයි මම කිව්වේ. ශ්‍රාවනත් එක වැටහුනේ නෑ. දැන් මම කිව්වේ ආරණ්‍ය කර අපි කතා කරපු විදිහේ දුතාංග සම්පූර්ණ කරන්න තියෙන ආරණ්‍යයක්. ඒ වගේ ආරණ්‍යක ස්වාමීන් වහන්සේ කුටිසේනාසනයක හිටියට ආරණ්‍යකාංග කැඩෙන්නේ නෑ. එහෙමයි. එතන රුක්ක මූලිකාංගේ සමාදන් වෙන්න බෑ. නමුත් ආරණ්‍යකාංගේ සමාදන් වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට ස්වාමිනාත් දැන් ස්වාමිනාත් දැන් අහපු ප්‍රශ්නෙට ඈත ආරණ්‍යයකට ගිහිල්ලා ඒ වගේ ස්වාමිනාංශ නමකට ලැබෙන කුටියක උන්වහන්සේ වැඩ ඉන්නවා නම් ඒක සැබෑම ආරණ්‍යයක් නම් අර අපි මුලින් කතා කරපු අර දුණු 500ක් නැත්නම් කිලෝමීටර් දෙකක් වගේ දුරක ඈතක මනුෂ්‍ය වාසයේ ඉඳලා ඒ වගේ ඈතක තියෙන ආරණ්‍යයක් නම් උන්වහන්සේට යථාසන්තිකාංගය සමාදම් වෙන්න පුළුවන් අරණිකාංගය සමාදම් වෙන්න පුළුවන් පුළුවන් එහෙමයි එතකොට අපේ හාඳුරනේ මේ යථාසන්තිකාංගය කියන එක සමාදම් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ නමකට ඕනෑම තැනක ගමන් කිරීමේ හැකියාව තියෙන ආරණ්‍යයකට යන්නත් පුළුවන් ගමක පන්සලක ඉන්නත් පුළුවන් එහෙම එක තැනක රැඳී සිටින්න ඕන කියලා අදහසක් තියෙනවද අපේ? නෑ. අපේ හැමදෙන්නේ අත්‍යවම ස්වාමීන් වහන්සේ දැන් යථාසන්තිකාංගේ දැන් ගාමාන්තර සේනාසනයක හෝ අරණ්‍යක කොතන හරි දායකෙක් හරි කවුරු හරි මෙන්න මේක ඔබ වහන්සේට ලබා දෙන කුටිය. එහෙනම් කියලා ලබා දුන්නට පස්සේ ඒකේ පිළිබඳව ගුණාගුණ හොයන්න පුළුවන් කමක් නැහැ. නැහැ. ලැබਿੱච්ච දේ බාර අරගෙන දැන් ඇත්තටම අපි ගත්තාම දැන් සේනාසන නිසයිපබ්බද්දා කියන එතන මුල සේනාසන රුක්ක මුල සේනාසන නිසයිපබ්බද්දා කියන නිසේ කාරණෙත් අනුව එතනදී සානුව දැන් මෙතනදී කියන්නේ ඇත්තටම කුටියක් ලැබුණට පස්සේ දැන් ගුණධර්ම පුරන්න උන්වහන්සේට කුටියක් හම්බ වෙනවා. ඒකේ තියෙන අඩුපාඩු අර ලොල් භාවයෙන් හොඳ කුටියක් මට ඕන. නැත්නම් හුළඟේන තැනක් ඕන නැත්නම් විහාරයට ආවාසයට ළඟ කුටියක් ඕන ගඟක් අයිනේ ගඟක් අයිනේ <laughs> කුටියක් ඕන ඒ විදිහට හිතන්නේ නැතුව දායකයා දෙන කුටියේ උන්වහන්සේ ප්‍රතිපත්ති පුරනවා ඊළඟට සේනාසනයකට වැඩිහාම ඒ සේනාසනයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේත් එතන ස්වාමීන් වහන්සේ ලොකු අල්පේක්ෂතාවයක් තියෙනවා දැන් එහෙම ඒ වැඩි බලාපොරොත්තුවක් නැහැ ලොල් භාවයක් නැහැ එහෙම ස්වාමීන් වහන්සේලා අදටත් පෙන්වන්නේ. අනේ දෙනකොට නෑ මේක හොඳයි මේක මට කිසි ප්‍රශ්නයක් නෑ මේක දෙමෙන්නේ නෑ. මේක අඩුපාඩුවක් නෑ කියලා ඉතින් ඒකෙන් වැඩ ඉන්න. ඉතින් ඒක ලොකු අල්පේචතාවයක්. එහෙමයි. එතකොට දැන් එතනදී අදහස් කරන්නේ අපි හඳුරන්නේ කාලය වශයෙන් ගත්තොත් ටික කාලයකටද එහෙම නැත්නම් දිගු කාලයකටද එහෙම කාලය සඳහන් වීමක් වෙන්නේ නැත්නම් ඔව් ස්වාමීන් වහන්සේ දැන් ඇත්ත වශයෙන්ම මේ දුතාංග ඕනම කාලයකට ඇත්ත පැයකට උනත් පුරන්න පුළුවන්. එහෙම. එතකොට දැන් දැන් සමහර ඇතර දුතාංග පුරණ ස්වාමීන් වහන්සේලා වස් කාලවලට පුරනවා. සමහර දැන් දැන් මේ ශාසනයේ දොතදහරෙන්ගෙන් අග්‍ර තානාන්තර ලැබු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මුළු ජීවිත කාලයම දහන සම්පූර්ණ කළා. ඒකට හේතුව අග්‍ර තානාන්තරය ලැබු පුත්තමයා අනිත් අයට ආදර්ශයක් වෙන පිණිස. ඉතින් ඒ වගේ තානාන්තරයක් ලැබෙන්නේ නිකන් නෙවෙයිනේ. එහෙම. ඒ අනුව උන්වහන්සේ මුළු ජීවිත කාලයම දුතහංග ධාරී වෙහිටියා. එහෙම. නමුත් ස්වාමීන් අනිත් ස්වාමීන් වහන්සේලා ගැන එහෙම සඳහනක් නැහැ. ඉතින් අද කාලේ හැටියට ස්වාමීන් වහන්සේ නමක් ඉතින් දැන් මම අහලා තියෙන අපේ අතිපූජනීය නාවියනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ අපට කියලා තියෙනවා උන්වහන්සේට වක් 10 සම්පූර්ණ වෙච්ච වෙලාවේ ගල්දුව ආරණ්‍ය සේනාසනේ වැඩ සිටියේ උන්වහන්සේ අපේ පූජනීය පඬිතු සාමණේරයන් අවසර අරගෙන නිමල වාරණයට වස් කාලයකට වැඩම කරලා තියෙන මොකද අනුස්මරණීය අවස්ථාවක්. එහෙම. තුන්වහන්සේ ඒ වස් කාලේ දුතාංග ධාරීව ඒ ආරන්නේ ආරක්ෂා කරන්න පුළුවන් සියලුම දුතාංග. ඒ 10 වෙනි වසේ වස් කාලේ උන්වහන්සේ ආරක්ෂා කළා කියලා අපිට සාමණේරයන් අවවාද අනුශාසන ලබා දෙන්න කියලා තියෙනවා. ඒ අනුව සම්හත දැන් අද කාලේ ස්වාමීන් වහන්සේලා එවැනි අවස්ථාවල මම දන්නවා සමහර ස්වාමීන් වහන්සේලා තමන්ගේ උපන් දින දවස්වලට දැන් අපේ මහානායක ස්වාමීන් වහන්සේනත් ත්‍රිකුණාමලේ උපන් දින දවසට ඒ ස්වාමීන් වහන්සේලා ඉතින් ඇත්තටම ගිහිල්ලා විවේකීව දවස් 10ක් භාවනා කරනවා. ඉතින් මොකද මේ අවිවේකී පරිසරයෙන් මිදලා ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන එක අපේ පැරණි ස්වාමීන් වහන්සේලා පිළිතා. එතකොට දැන් අද කාලේ මේ තරුණ භික්ෂුන් වහන්සේලාට ඒ වගේ විශේෂ අවස්ථාවලදී නැත්තම් වස් කාලවලදී හැම වස් කාලයකම බැරි නම් තෝරාගත් වස් කාලවලදී නැත්තම් මාසයක් මොනවා හරි විශේෂ අවස්ථාවක් මොකක් හරි අරමුණක් ඇති කරගෙන ඒ වගේ ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන්න පුළුවන් ඒක ලොකු දෙයක්. එහෙම නැත්නම් අපි හඳුරන්නේ ඒ අවස්ථාවේදී දැන් අපි හිතමු කවුරු හරි ආරණ්‍යක ස්වාමින් වහන්සේ නමක් යෝගාශ්‍රම සංස්ථාවෙම ආමතුරු නමක් එනවා මේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේට විවේකයෙන් සතියක් හෝ දවසක් දෙකක් වැඩ ඉන්න කියලා. එහෙම එද්දී ආරණ්‍ය යෝගාශ්‍රමේ භාවනා මධ්‍යස්ථානයේ බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් අපි හිතමු මේ බොහොම සප පහසු අඩුම කුටිය තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම කුටි නැතුවත් ඇති. සමහර වෙලාවට ඉතුරු වෙලා තියෙන එක විතරයි. එතකොට අපි හාමුදුරු කියනවා මේ ආශ්‍රතුන් ඔබ වහන්සේට මේ කුටිය තමයි දෙන්න වෙන්නේ කියලා. එතකොට මේ හාමුදුරු එහෙම දුතාංග ආරක්ෂා කරන කෙනෙක් නෙවෙයි. නමුත් මේ හාමුදුරන්ට දැන් තේරෙනවා මට කැමති වුණත් අකමැති වුණත් මේ කුටිය තමයි තියෙන්නේ. මං මේ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන යථා සංසිකාංගය ආරක්ෂා කරනවා කියලා ඒ වෙලාවෙදිම ඒක සමාදන් වෙලා එතන පුළුවන් ද අපේ හැම ඒ දුතාංගයක් හොඳ කාලෝචිත වගේම මේ බොහොම වැදගත් ප්‍රශ්නයක් මතු කරේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ වගේ වෙලාවට සිහිය නුවණ තියෙනවා නම් ඇත්තට මේ ස්වාමීන් වහන්සේට පුළුවන් නම් දැන් අපි හිතමු අනේ මට දැන් අර විදිහට ස්වාමීන් වහන්සේ කියපු විදිහට අනේ මේ වහන්සේට තියෙන මේ මෙහි අහවල් කුටිය කියලා ඉතින් අඩුපාඩුම කුටිය ලැබෙන වෙලාවක උන්වහන්සේට සිහියෙන් නුවණින් ඉඳගෙන පුළුවන් නම් මම මේ වෙලාවේ යථාසංතිකාංගයේ සමාදන් වෙනවා කියලා සමාදන් වෙන්න ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක ගැටලු ඇති නොවෙන්න හේතුවක්. හේතුවක්. ඒතර උන්වහන්සේගේ හිත රිද්දා ගන්න නැතුව අර සාදි ගුණය පුරුදු කරන්නත් හේතුවක්. ඇත්තටම අපි දැන් නොසිතුවට දැන් සම්හාසේ කුංති ප්‍රශ්නයක් වගේ ඇහුවට දැන් ආනිසංස වාරයේදී ඔය යථාසංතිකාංගයේ ආනිසංස වාරයේදී ඒක හොඳටම පැහැදිලි වෙනවා. යම් කිසි භික්ෂුවක් දැන් අපිටම වැඩි හිටියේ එහෙම. වැඩි හිටියෙක් සේනාසනයකට ගියාම දැන් කුටි සේනාසන ඇත්තටම නැහැ. තියෙන දුර්වලම කුටිය තියෙනවා. අපි හිතමු බස් වලින් නම් ගොඩක් වැඩි. එහෙම. එතකොට හේන්න ස්වාමීන් වහන්සේ කියනවා මේ ස්වාමීන් වහන්සේ දැන් කුටි සේනාසන වල හැම එකෙම අපි ඉන්නවා. ස්වාමීන් වහන්සේට ටිකක් අර දුර තියෙන කුටියක් තමයි ආන්ති කමන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේක බාර ගත්තොත් ආනිසංස වාරයේදී කියනවා අර ඉන්න සබ්‍රක්මචාරින් වහන්සේලාගේ ගරු බුහුමානට ලක් වෙනවා. උන්වහන්සේලා ආනේ අර ස්වාමීන් වහන්සේ මෙතර උපසම්පදාවෙන් වස් වැඩි වෙලත් උන්වහන්සේගේ නිහතමානීකම උන්වහන්සේක බොහෝම සතුටින් බාර අරගෙන තියෙනවා. බැරි වෙලාවත් උන්වහන්සේ කිව්වොත් දැන් මට වස් 20යි 30යි මම කොහොමද ඈතට යන්නේ? මට සලකන්නේ මෙහෙමද? මට <laughs> මට සලකන්නේ මෙහෙමද? ඒ විදිහට ඇහුවත් ස්වාමීන් වහන්සේ අර ඉන්න ස්වාමීන් වහන්සේ නමක් ඒ කුටියෙන් අයින් කරන්න වෙනවා. එහෙම. එතකොට උන්වහන්සේ අර යන යන්නේ හිත හොඳින් නෙවෙයි. හිත හොඳින් නෙවෙයි. දැන් සමහරට උන්වහන්සේගේ පොත්පත් උන්වහන්සේගේ බෙහෙත් ආදී ඒ සියල්ලම අර කුඩේට අදින්නත් වෙනවා. වෙනවා. ඒ නිසා ඒ අපහසුතාව ඔක්කොම සැලකලා මුදුතාව ඇති කරන අනේ නෑ මට මේ මේ රාත්‍රිය ගත කරන්න මේක මේ ආරණ්‍ය කොච්චර හොඳයිද අර ඒ දෙන ස්වාමීන් වහන්සේගේ හිත සනසලා ඉතින් ඒක ඇත්තට ප්‍රශ්න ඇති නොවෙන්නත් ඒ වගේම අර තාදි ගුණේ සම්පූර්ණ වෙන්නත් අර ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන ඒ අවස්ථාවන් ඇත්තට ඒ අවස්ථාවන් තුලදී අර මධ්‍යස්ථ උපේක්ෂාවෙන් ඉන්න ඇත්තට මේක හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ වෙන අය දුර්ගුණ ඉස්මතු කරගන්නට යොදා ගන්න සිද්ධියක් සිහියෙන් වලින් කටයුතු කරන ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ මෙතෙක් කල නොපැවති ගුණයක් දියුණු කර ගැනීම සඳහා භාවිතා කරනවා. ඇත්තටම සාසනය ඇත්තට මේ සාසනික ප්‍රතිපදාවේ ස්වාමීන් වහන්සේ මේ ಗುಣධර්ම වල පුංචි කියලා අතහරින දෙයක් නැහැ. එහෙම. සමහර කෙනෙකුට දැන් ඕක පුංචි දෙයක් වගේ පේන්න පුළුවන්. නමුත් නමුත් එතනදී වැඩෙන ಗುಣ ඇත්තටම මේ අර සී කරලක් වගේ ස්වාමීන් වහන්සේ ගුණයේ නුවණින් මේ තපසින් වැඩි හිටි වෙනකොට අපි බොහොම ගරු කරනවා අපේ දැන් අපි ස්වාමීන් වහන්සේ දන්නවා වැඩි හිටි ස්වාමීන් වහන්සේලාට අපේ මේ සාසනික සම්ප්‍රදායේ හරියට අර හමුදාවක වගේ. එහෙම. හමුදාවක වුණත් සාමනාස දැන් ඔය තරුණයන්ට ආයුධයක් දීලා ඔය තරුණ පිරිස හික්මවන්නේ ගරුත්වය නිසාමයි. එහෙමයි. ඒ වගේ තමයි මේ ශාසනේ ඇත්තටම මේ ශාසනේ ඉස්සරහට යන්නේ මේ ගරු සම්භාවනාවත් එක්ක. මොකද වැඩිහිටියන්ට පුදුම තරම් දැන් අපි සාමාන්‍ය අපේ වැඩිහිටියෝ ඉන්නකොට අපි සාමාන්‍ය පුටුවකවත් වාඩි වෙන්නේ නැහනේ. එහෙම. අපිට අපි බොහොම අපිට උගන්වපු අපේ ගුරුවරු ඉන්නකොට එතකොට මේ ශාසනය අපිට උගන්වපු විදිය. ඒ හික්මවීමේදී අපි හඳුනන්නේ මේ මානය අවම කිරීමේ ප්‍රතිපදාවන් හරියට වටිනව නේද? දැන් මේ ගොඩක් වෙලාවට ඔය අනවශ්‍ය අර්බුද ප්‍රශ්න එන්නේ මාන්නයක් මුල් කරගෙනනේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේ මාන්නය නිසානේ අතර දේශය ඔය හැම දෙයක් නැති වෙන්නේ මට මෙහෙම කරා ආරම කරා මාව වතක්සේරු කරා ඒ මුකුත්ම නැහැ. දැන් අපි බොහොම බිමම ඉන්නවනම් මොකද එහෙම ඉන්න කෙනාට තමයි සම්මත වැඩියෙන් ගරුත්වය ලැබෙන්නේ. ලැබෙන්නේ. සාමාන්‍ය ගරුත්වය කියන එක අනවශ්‍ය විදිහට පෙන්වන්න යන කෙනාව අඳුන ගන්නවා ලෝකෙ. අඳුන ගන්නවා. අනිත් එක ගරුත්වය. ගරු බුහුමණය කියන එක අපි ගරුත්වය හොයාගෙන යන්න ඕනේ නෑනේ. ගරුත්වය බුහුමණය කියන එක අපිව හොයාගෙන එන්නේ. එහෙමයි. එතකොට තමයි සාන්ත ඒකද අපි හොයාගෙන එන්න කියලා ප්‍රාර්ථනා කරනවා නෙවෙයි. එහෙම. නමුත් ಗುಣ වැඩෙන්නේ එතකොටයි. ඒ නිසා දැන් මේ යථාසන්තිකාංගය වගේ දුතහංගයක් අතර ස්වාමීන් වහන්සේ මතු කරපු තැනත් එක්ක ඉතින් කල්පනා කරලා බලනකොට අර ප්‍රශ්න අඩු වෙන්න, සාමකාමී පරිසරයක් ගොඩනැගෙන්න, හැම කෙනාගේම හිත සතුට වෙන්න, ශබ්දක්මකාරින් වහන්සේලාගේ බොහොම අනුකම්පාවට අනුකම්පාව කියන්නේ ගෞරව බොහොමණයට පාත්‍ර වෙන්න ඒ ලොකු හේතුවක් බවට පත් වෙනවා. එහෙමයි. ඒ අනතිමානී ගුණය ලද දෙයින් සතුටු වීමේ ගුණයත් එක්ක මුසු වුණාට පස්සේ අපේ ආන්දරනේ අර සබ්‍රහ්මචාරින් වහන්සේලාගේ සැලකිල්ල નિરાයාසයෙන්ම අපේ හඳුරු දේශනා කළා වගේ ලැබෙනවත් එක්කම සමහර අර දුෂ්කරයයි කියන ලද කුටිය සමහර වෙලාවට බොහොම පහසු කුටියක් බවට පත් වෙන්නත් පුළුවන් අර දුෂ්කර භාවය ගැන කල්පනා කරන අනේ මෙච්චර වයසින් වැඩි හිටි හාමුදුරු කෙනෙක් ඈත කුටියක ඉන්නේ උන්වහන්සේට නිතර දෙවිලේ ඉන්න බැරි කියලා අවශ්‍ය කරන පහසුකම් අනිත් භික්ෂුන් වහන්සේලා සාමූහික එකතු වෙලා උන්වහන්සේගේ කුටිය ළඟටම ලබා දෙන්න ලබා දෙන්නත් පුළුවන්. ලැබෙන්නත් පුළුවන්. ඇත්තටම ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට දැන් ඊළඟ දවසේ ඒක දැනගෙන අර ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ආරාධනා කරන අපිට අනුකම්පාවෙන් මගේ කුටියට වඩින්න කියලා එහෙම ආරාධනා කරන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඇත්තට මේ සාමකාමී පරිසරයක් සඳහා ಗುಣධර්ම වැඩි වීම සඳහා මේ යථා සංස්කාරාංගේ බොහොම උපකාරයි. ඒ කියන්නේ එක දවසකට හෝ අපිට ඒක පුරන්න පුළුවන් නම් ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන දැන් අතරම සාහනහමේ මතක් කරන දේ අතරම අපි ඔයගේ අඩපාඩු සිද්ධ වෙනවානේ. දැන් අපි ස්ථානකට ගියහම බලන්න මේකේ වැසිකිලි හරි නෑ, අරක හරි නෑ, මේක හරි නෑ. දැන් අතරම මේ කුටියට ඇතුල් වෙනකොටම අද මම යථාසන්තිකාංගේ සමාදන් වෙනවා කියලා ඒ මානසිකත්වයෙන් ගියා නම් අරක පේන නිසා නම් දිව්‍ය විමානයක් වගේ. එහෙමයි. ඒ මොකද උන්වහන්සේගේ වෙනම දැන් සීල් ගුණයක් පුරන්නයි යන්නේ. ඒතර බලන්න සිහිය නුවණ තියෙනකොට සාහනතේ කොච්චර වටිනා දේවල් ඒක ගුණධහම පුරන්නට සුදුසු තැනක් ලැබුණාම ඒ තුලිනුත් සතුට වෙනවා. සතුට වෙනවා. ඒ ඒ තුල එයා දුකකටපත් වෙන්නේ නැහැ. දුක දුකටපත් වෙන්නේ මට ගුණයක් පුරන්න තමයි මේ තැන මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒන් ප්‍රයෝජන අරගෙන මම මේ ගුණය සම්පූර්ණ කරගන්න අවස්ථාවක් කරගන්නවා කියලා හිතනවා. හැබැයි අපි හඳුනන බාහිර බහුතරයක් දෙනා එවන් අවස්ථාවලදී ගුණය පුරනවට වැඩිය දුර්ගුණය ඉස්මතු කරගන්නව නේද? එහෙම ලැබීමක් සිද්ධ වෙනකොට. ඔව් දැන් අතරම අපි ඉහි සමාධිය ගත්තාම දැන් ඔක දෙපැත්තකුත් තියෙනවා. එහෙමයි. දෙපැත්තක් කියන සමහර දැන් අපි දැන් ಗುಣ පුරන්නේ කියලාම කබල් කුටියක් දෙයිද දන්නේ නෑ එහෙම නෙවෙයි මම කිව්වේ අපි ගිහි සමාජයත් එක්ක මේකට සම්බන්ධ කරගත්තොත් එහෙමයි දැන් බොහෝ තැන්වල අපි වන්දනා ගමනක් ගියොත් අපි බැරි වෙලාවත් විශේෂයෙන් ඔය සම්පදිව වන්දනාව එහෙම ගියාම ඒ සමහර වෙලාවට දැන් මෙහි සංවිධායකවරු ඒගොල්ලෝ දැනගන්න මොකද ඒගොල්ලෝ දැන් අපේ දායකෝ සියලු දෙනාම ලැබෙන කුටිය හොඳයි ඕන තැනක් හොඳයි කියලා කිව්වොත් ඒගොල්ලෝ හරි සතුටුයි. එහෙම. ඒක ඒක ඒ ඒ පැත්තේ ඒ පාර්ශවයෙන් දැනගන්නත් ඕන. අනේ මේ ගුණවත් පිරිසක් යන්නේ ගුණවත් පිරිසට අපි පොරොන්දු වෙච්ච පරිදි ඒ දේවල් ලබා දෙන්න ඕන කියන මානසිකත්වය එයාට අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම. නැත්තම් මොකද දැන් සමහර වෙලාවට ඒ වගේ අවස්ථාවලදී බොහොම කරුණාවෙන් කතා කරන්න සිද්ධ වෙනවා. හැබැයි මොකද අපේ හාමුදුරුවෝ එහෙම කියන්නට හේතු වෙනවා ඇත්තේ දැන් ඔය සමහර වන්දනා සංචාරකයෝ හාමුදුරුවෝ වඩම්මගෙන ගිහින් හාමුදුරුවන්ගේ වඩම්මන් ගියාට මුදල් යම් මට්ටමකින් අය කරනවානේ. එතකොට හෝටලයට ගෙවන්න ඕන ගාස්තුව හොඳ කාමර සඳහා ගෙවිය යුතු ගාන හාමුදුරුවන්ගෙන් අරගෙන හාමුදුරුවෝ ඉතින් යථාසන්තිකාංගය හරි රකින්න නැහැ කියලා කබල් කාමරයක් දීලා ඉවර වෙලා එයාගේ බිස්නස් එකට අවශ්‍ය මුදල වැඩි කරගන්න යොදන අවස්ථාවක් වෙන්න පුළුවන්. දැන් ඇත්තටම සාමාන්‍යක දැන් එතනදී වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් අපිට එහෙම එකක් ලැබුණත් කමක් නැහැ. එහෙමද අපි හිතමුකෝ දැන් යථා සංස්කෘතිකාංගය අපි සමාදන් වෙලා නනම් අපිට එහෙම එකක් ලැබුණට කමක් නැහැ කියලා. එහෙනම් දැන් මේ අගනගරයේ මේ පරිසරයත් එක්ක මිනිස්සු බොහොම මේ මේ මේ ගැටෙන පරිසරයක් එක්ක ජීවත් වෙන්නේ. එහෙම. ඒ සමහර වෙලාවට මිනිස්සු මේ කුසල් කරගන්න ගිය ගමන අකුසල් සිද්ධ කරගන්න පුළුවන්. එහෙම. මොකද සමහර කෙනෙකුට අදහසක් ආවොත් දැන් අපිට මේ විදිහේ සේනාසන නැත්තම් මේ වගේ කාමර දෙනවා කියලා. අපි කරගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේත් ඒකට වචනයක්වත් කතා කරන්නේ මේ ස්වාමීන් වහන්සේටත් මොනවා හරි මුදලක් ලැබිලා තියෙනවා එහෙම හිතන්න පුළුවන් එහෙමයි එතකොට ඒ නිසා දැන් සමහර වෙලාවට ඒ වගේ අවස්ථා තියෙනවා එහෙමයි එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ අවස්ථාවලදී අර වික්ෂුන් වහන්සේ කෙරෙහි හිතන්න නොහිතන්න කියන්නේ හිතන්න හොඳ නැති විදිහට හිතලා ඒ අය අකුසල් කරගන්නත් පුළුවන්. පුළුවන්. එවැනි අවස්ථාවක දෙපැත්තම ගැන කල්පනා කරලා බොහොම සාධාරණව ගිහි පින්නතුල්ලා වෙනුවෙන් මේ වගේ කාමර දීම අසාධාරණයි කියන වික්ෂුව අතරම කියන්න වෙනවා. ඉදිරිපත් වෙන්න වෙනවා. ඉදිරිපත් වෙන්න වෙනවා. නමුත් දැන් අපි ඒක බෝධිසත්ව චරිත චරිතාදර්ශයක් අපේ හැමෝටම. තමන්ගේ වර්ගයේ වෙනුවෙන් පෙනී සිටිනවා. පෙනී සිටින්නේ. එතකොට සාමාන්‍යක ඇත්තටම තව ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි දැන් සමහර වෙලාවට පුංචි පුංචි අඩුපාඩු සිද්ධ වෙනවා නම් ඒ දායක පාර්ශවයෙන් උනත් අනේ ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පුරණ දුතාංගයක් නෙමෙයි ලැබිච්ච තැනක ඉන්න එක. ඒ නිසා අපිට මේ ලැබිච්ච තැන කමන්නේ අපි ආවේ වන්දනාවකට. ඒ යම් කෙනෙක් දෝෂිත හිතකින් කපට හිතකින් වංචනික හිතකින් දෙයක් කරගත්තා නම් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අපි මෛත්‍රියෙන් ඉන්නවා. කියලා ඉතින් මේ විදිහට ඉන්නවා නම් එතන සාමකාමී පරිසරයකුත් ගොඩ නැගෙනවා. අපි හන්නේ එතකොට දැන් එහෙම කරන්න යාම තුල අර වංචා කරන පුද්ගලයන්ට යම් මට්ටමකින් අනුබලයක් දීමක් වෙන්නේ නැද්ද? අපි ශබ්ද නැතුව හිටියාම මෙහෙම අසාධාරණයක් වෙලා තියෙද්දි අපේ දුතාංගය රැක ගන්න අපිට අවස්ථාවක් ලැබුණා කියලා අනිත් අය වෙනුවෙන් මොකද අපිත් එක්ක තියෙන විශ්වාසය නිසානේ යම් පිරිසක් යනවා නම් යන්නේ ආමුදුරු වඩින නිසා අපි මේකට සම්බන්ධ වෙනවා කියලා හිතලා යනවා. එතකොට අපි නිහඬව සිටීමම ප්‍රමාණවත්ද අපේ හාමුදුරනේ. සානත් එහෙම ප්‍රමාණවත් නැහැ. ඇත්තටම ඒ වගේ අවස්ථාවලදී අපි අවස්ථාන රූපීව ඒවට පෙනී සිටින්න ඕනේ විසුන් වහන්සේලා හැටියට. මොකද අපේ බුදුරජාණන් වහන්සේ පවා දැන් අර සවැත් නුවර රාජකාරාමයේ එහෙම ඒ සකස් කරපු වෙලාවේ දැන් ඇත්තටම මේ මේක තීර්ථකයෝ හිතුවනේ දැන් මේ සවැත් නුවර භූමිය මහ වාසනාවන්ත භූමියක්. අපිත් මේක ගිහිල්ලා පදිංචි වුණොත් අපිටත් මේ විදිහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙයි කියලා ඒගොල්ලෝ හිතුවා. හිතුවා. ඉතින් එහෙම හිතලා කොසල් රජුරවන්ට අල්ලස් දීලා ඒගොල්ලොත් ඇවිල්ලා මේකේ පදිංචි වෙන්න කල්පනා කරා. කියන්නේ ජේතවනාරාමයේ යාබදවම පන්සලක්. යාබදවම ජේතවනාරාම භූමියම තමයි එහෙම. යම් කෙලවරක. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේක දැනගෙන තථාගතයන් වහන්සේ කොසල් රජමඳුරටම වැඩම කළා. එහෙම. තනියම තුනේ වික්ෂු සංඝයා පිරිවරාගෙන. පිරිවරාගෙන. ගිහිල්ලා කිව්වා වහම මේක නවත්තන්න කියලා කිව්වා. මොකද උන්වහන්සේ දන්නවා මෙතන මේ දෙගොල්ලක් මේ විදිහට ඉන්න ගියොත් මෙතන ಗುಣ පිරෙන්නේ නැහැ. මෙතන ප්‍රතිපත්ති පුරන්න සූතනක් බවට පත් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේනේ දුතහංග ධර්ම දේශනා කරා කියලා සවන්නද මේ නිවට වෙන්න කියලා කොතනවත් උන්වහන්සේ එහෙම උගන්වලා නැහැ. උගන්වලා නැහැ, අනුශාසනා කළා නැහැ. සමායන අපි හන්නේ දැන් එතනදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් උනේ අන්නේ තීර්ථක නිගණ්ඨ ආශ්‍රමයක් හදපු නිසා දැන් ඒ ජේතවනාරාමයේ යාබදම තැනක බෞද්ධ වෙනත් භික්ෂුන් වහන්සේ නමක් පන්සලක් හදාගත්තා එදා ජීතවනාරාමයේ හිටපු හාමුදුරු විරුද්ධ වේද අපේ නෑ සාමනත එහෙමනම් කවදාවත් වෙන්නේ නෑ මොකද තථාගතයන් වහන්සේ ඉස්සර සාමනත දැන් මොකද අද කාලේ වෙනස් අපේ අද කාලේ ඉතින් ඇත්තටම එහෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද අපි ඒව ගැන විශේෂයෙන්ම ඒ කතා කරන්න ඕන දැන් ඇත්තටම දැන් මේ රට සම්නත් මේ රට මේ තථාගතයන් වහන්සේට බුද්ධ ශාසනයට තුන් වතාවක් පූජා කරපු රටක්. ඒකට මේ රටේ ඇත්තටම ඕනම තැනක විහාරස්ථානයක් ගොඩනගන්න පුළුවන්කම තියෙන්න ඕන. සාංගික දීපලක්. සාංගික දීපලක්. ඒකට ඊටත් වඩා යම් කෙනෙක් පූජා කරපු භූමියක එහෙම සේනාසනයක් හදන්න බැරි නම් ඇත්තට මේක මහා ලොකු ගැටලුවක්. ඇත්තටම බුද්ධ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නෛතික ක්‍රමවේදයක් අනුව ඒ පළාතේ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අවසර අරගෙන ඒ සේනාසන ගොඩනගන්න කියන නීතියක් ඇත්තටම පිළිලා තියෙනවා. ඒක හොඳයි. මොකද නෛතික ක්‍රම නෙමෙයි සම්ප්‍රදාය. සම්ප්‍රදායක්. එතකොට ඇත්තට මේ සම්ප්‍රදායත් සම්බන්ධව ගෙනල්ලා තියෙන්නේ මේ ඇත්තට මේ බෞද්ධ රටේ යම් කිසි මිත්‍යා දෘෂ්ටික බල බලවේග වලට ඒ නැගිටින්න තියෙන අවස්ථාව අඩු කිරීමක් වශයෙන් තමයි අපේ සංඝ පීතෘන් වහන්සේලා සමග සාකච්ඡා කරලා එවැනි තීරණයකට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක පාදක කරගෙන යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් තවත් විහාරස්ථානයක් තවත් පන්සලක් හදන්න දෙන්නේ නැත්නම් ඒක සම්පූර්ණම අකටයුත්තක්. එහෙම. මට මතක් වෙනවා මේ ස්වාමීන් මේ මේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ඒ ගිය වෙලාවක මේ බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ කියපු කතාවක් උන්වහන්සේ කිව්වා අපිත් එක්ක කතා කරනකොට මම හරි කැමතියි මේ ඕස්ට්‍රේලියාවම සංඝ පැත්‍රියක් වෙනවට. එහෙම. ඒ කියන්නේ හැම තැනම සංඝයා වහන්සේලා වැඩ ඉන්නවා නම් පන්සල් හැදෙනවා නම් මං හරිම සතුටුයි කියලා. ඒ අනුව මේ අපේ ලංකාවේ ඇත්තටම හැම තැනකම ස්වාමීන් පන්සලක් සේනාසනයක් හැදෙනවා කියන්නේ ඒකෙන් අයහපතක් කිසිම දවසක වෙන්නේ නැහැ. එහෙමයි. ඒ යහපතක්මයි සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒ නිසා මේ එහෙම කෙනෙක් යම් කෙනෙක් දීජෙක්කෝ පැවිද්දෙක්කෝ කවුරු හරි කෙනෙක් එහෙම සේනාසනයකට විරුද්ධ වෙනවා නම් ඒක සම්පූර්ණ ශාසනයටම කරන විරුද්ධ වීමක්. විරුද්ධ වීමක්. ඇත්තටම පැහැදිලිවම තමන් පැවිදි වුණේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන ඒ වාක්‍යයට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් ඒක. එහෙමයි. අපේ හන්දරනේ දැන් පහුගිය දවස්වලම අපේ හන්දරු මේ කරුණ ඉස්මතු කරපු එක වැදගත් වෙන්නේ අන්‍යාගමික සංවිධාන වෙනත් වෙනත් ආගමික ස්ථාන දහස් ගණනින් තනද්දී වසරක කාල සීමාවක වගේ අන්සල් 10 12කට වැඩි මේ ධර්ම මේ ද්වීපය තුල නිර්මාණය වෙලා නැහැ. ඒ නිර්මාණය වන ඒවටත් ඇතැම් විට සමහර ස්වාමින් වහන්සේලාගේ විරෝධාකල්ප මතුවීම එක්තරා විදිහකට ඛේද ජනක බව අමාත්‍යංශයෙන්ම සමහර අවස්ථාවලදී අපිව දැනුවත් කරලා තියෙන බවක් අපි මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕන. ඉතින් අපි හඳුරන්නේ දැන් අපි යථා සංසිද්ධාංගය ගැන කතා කළොත් මෙතනදී තමන්ට ලැබෙන සේනාසනය සම්බන්ධයෙන් විතරද අපි හඳුරන්නේ කටයුතු කරන්නේ එහෙම නැත්නම් ලැබෙන චීවරයක් සම්බන්ධයෙන් ලැබෙන වෙනත් පිරිකරක් සම්බන්ධයෙන් දානයක් සම්බන්ධයෙන් ඒ ඒ අනුවත් අපිට සලකන්න පුළුවන් ද කමක් නැහැ මට මේ ලැබිච්ච දාන ටික ප්‍රමාණවත් ආයේ විශේෂ දාන ඕන නැහැ. එහෙම හිතන්නත් පුළුවන් ද? ඔව්. එහෙනම් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් දුතාංගයක් වශයෙන් තියෙන මෙච්චරයි අතසංචිකං කියන්නේ තමන්ට ලැබෙන සේනාසන. එහෙම. හැබැයි මහා ආර්යවංශ දේශනාව අනුව තමන්ට ලැබෙන ස්වාමීන් වහන්සේ කියපු විදිහට තමන්ට ලැබෙන ජීවරය, ඊළඟට තමන්ට ලැබෙන පිණ්ඩපාතය, තමන්ට ලැබෙන සේනාසනය, මේ හැම දෙයක් පිළිබඳවම සාමාන්‍යයෙන් ලැබෙන දෙයකින් සතුටු වෙනවා නම් ඒ මහානකම බොහෝම සාර්ථකව ගෙනියන්න පුළුවන්. එහෙම. එහෙම සතුටු වෙන කෙනාට මම හොඳටම දන්නවා නෑ නෑ නෑ ගගා ඉන්න කෙනාට වඩා එහෙම ලැබෙන දෙයකින් සතුටු වෙලා අපිට ඔක්කොම සම්පූර්ණ අපිට හැම දෙයක්ම තියෙනවා. ඒ මානසිකත්වයෙන් ඉන්නකොට සාමාන්‍යයෙන් ඉතින් ඇත්තම ලැබෙනවා. එහෙම. අපි සාමාන්‍යයෙන් ඒ මොකද මහන්සියගේ ඒකායන අරමුණ තියෙන්නේ මේ සසර කතරින් එතර වෙන්න. එහෙම නැතුව මේ සේනාසනයකින්වත් මේ සිවුරුවත් ඊළඟට මේ පිණ්ඩපාතේවත් මේ නොයෙක් රස බුදුන්වත් වහන්සේ කල්පනාවක් නෑ මේ ජීවිතේ පවත්ත ගන්න ප්‍රත්‍යක්ෂාවෙන් කියවෙන්නේ ඒ ටිකනේ එහෙම. ඒකට ඒ අනුව කල්පනා කරලා බලනකොට එහෙම සැහැල්ලුවෙන් ඉන්න භික්ෂුවටකින් ලැබුණත් නොලැබුණත් උන්වහන්සේගේ මහානකම සාර්ථක කරගන්න ලැබਿੱච්ච දෙයකින් සතුටු වීම හරියට වටිනවා. එහෙම. අපහන්නේ යමක් කැමති දෙයක් ලැබෙන්නේ නැත්නම් ඉල්ලලා ලබා ගැනීම යෝග්‍යද එහෙම නැත්නම් ඉල්ලන්නේ නැතුව ඉන්න වෙලාවක ලැබෙන එකයි ඒ දෙක කොහොමද අපි ගලපගන්නේ? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසුණු වහන්සේලාට දේශනා කළේ පරාජිකා පාළියේ පැහැදිලිවම තියෙනවා උපමාවක් දක්වලා අර අයියයි මල්ලි දෙන්න මහානදම් කරනවා. ඒක උපමාවක් එතන. එහෙනම් බුදුරණහ දක්වලා තියෙන්නේ. ඉතින් ඒක නාගරාජේ නාගයා කියලා කියන අතර වෙස්වලා ඕනවන අවස්ථාවලදී එයාට පෙනී සිටින්න පුළුවන් මිනිස්සෙක් විදිහට, දෙවියෙක් විදිහට ඉතින් නාග ලෝකේ ඉඳලා එන නාගයෙක්. ඉතින් මේ නාගයා මේ මල්ලි අයියයි දෙන්නම තපස් දම් කරනවා මල්ලි ළඟට එනවා. මල්ලි ළඟට ඇවිල්ලා සමහර වෙලාවට නාග විලාසයෙන් පෙනී සිටිනවා. වැස්ස වහිනකොට මේ බොහොම ආවරණයක් සලසනවා. අනිත් වෙලාවට කතා කර කර ඉන්නවා. ඉතින් මේ තාපසතුමාට මේක හරි පීඩාවක්. මොනවා වුණත් නාගයෙක්නේ. එහෙමයි. ඉතින් මේකෙන් බොහොම පීඩාවටපත් වෙන මේ තාපසිකමන නාග ප්‍රේමයක්ද එහෙම වෙන්න පුළුවන් සමහර වෙලාවට සාංශාරික වශයෙන් බැඳීම. එතකොට සම්මත දැන් මේ තාපසයන් වහන්සේට මේක පීඩාවක් මේ නිසාම හොඳටම කෙට්ටු වුණා. ඇඟ දුර්වල වුණා. එහෙනම් දවසක් අයියා හිතුවා දැන් මගේ මල්ලිත් තපස් ගම් පුරනවා. මල්ලි බලන්න යන්න ඕන කියලා. ගියාම මල්ලි හිතාගන්න බැරි විදිහට කෙට්ටු වෙලා. ඉතින් අහුව මොකද ප්‍රශ්නේ? ඒක මට තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ මහානකමේ ඉන්න කැමති. මේ තාපස පැවිද්දට මම කැමති. හැබැයි මට තියෙන එකම ප්‍රශ්නේ තමයි වෙන මේ නාගයා එන එක. ඒ වෙලාවේ දැන් මේ වැඩිහිටි තාපසයන් වහන්සේ කියනවා ඉතින් ඒ නාගයා එනවට අකමැති නම් මම උපක්‍රමයක් කියලා දෙන්නම්. ඒ නාගයාගේ නාග මාණික්කේ ඉල්ලන්න. එහෙම. නාග මාණික්කේ ඉල්ලනකොට ඒ ගමන වලකී. ඉතින් මල් මේ තපස් පොඩි තප්තාපයන් වහන්සේ මොකද කරන්නේ? නාග රාජයා එනකොටම කියන අනේ ඔයාගේ නාග මාණික්කේ මට දෙන්න කියනවා. ඈත ඉඳලා එනකොටම නාගයා මොකද කරන්නේ? බොහොම කලබල වෙලා හැරිලා යනවා. මේ විදිහට දවස් දෙකක් තුනක් වෙනවා තුන්වෙනි දවසේ හිතනවා අදිෂ්ඨාන කරගන්නවා නාගයා මේ පලාතට මම ආයෙන්න. කියන්නේ ඉල්ලීම කියලා කියන්නේ ඇඬීමක් කියලා කියනවා. එහෙම. එතකොට සාමාන්‍ය සමගින් අපිට උනත් පැහැදිලා ඉන්න දායක මහත්තයෙක් ගැන හිතන්නකො. අපිට ඕනම දෙයක්. එයා කියනවා නේ ස්වාමීන් වහන්සේ ඕන දෙයක් අපිට කියන්න ඕන දෙයක් අපිට කියන්න. එහෙම. අපි ඔබ වහන්සේට දෙන්න සැදී පැහැදිලි සතුටෙන් අපි මේ කියන්නේ. නමුත් සංක අපි ප්‍රමාණය තේරුම් ගන්න නැතුව නිතර නිතර ඉල්ලන්න ගත්තොත් අපි සමහරවිට දුරකතනෙන් මේ කෝල් එකක් ගන්න වෙලාවට ආ ඒක අර බල්ල පැත්තකින් ආස කරන්නේ නැහැ. නැති වෙන්න පුළුවන්. ඉල්ලන කෙනා අප්‍රසාදයට ලක් වෙනවා. අප්‍රසාදයට ලක් වෙනවා. දැන් වැඩි ඕන නැහැ සමහර දරුවෝ. අම්මා තාත්තගෙන් නිතරම දරුවෝ ඉල්ලනවා නම් ඒ දෙමව්පියන්ට දරුවෝ පවා එපායි. එහෙම. ඊළඟට දෙමව්පියෝ නිතර නිතර දරුවන්ගෙන් ඉල්ලනවා නම් ඒ දරුවන්ට පවා දෙමව්පිය එපා වෙනවා. අපහන එතනදී ඉල්ලන කෙනා ප්‍රසාදයටපත් වෙනවා. ඒ හින්දා මං ඉල්ලන්නේ නැහැ කියලා හිතලා ඉල්ලන්නේ නැතුව හිටියොත් දායකය වැඩියෙන් දෙනවා කියලා හිතුවොත් ඒක වංචක ධර්මයක් වෙනවා. ඔව් ඒකත් ඒකත් වෙන පැත්තකින් නේ. ඉතින් මට ඕන නැහැ කිය කිය ඉන්නවා. නමුත් සමහර වෙලාවට එතන යටින් තියෙන දුන්නොත් හොඳයි කියලා. හිත තමයි ඒක. ඇත්තටම මොන්වහන්සේගේ හිතේ වගේ වංචනික කපටි කෛරාටික සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒක විපාකත් ඉතින් ඒ විදිහටම උන්වහන්සේට ඉඳිලා ඒ ප්‍රතික්ෂේප කිරීමට වැඩි අර දෙන ඉල්ලන ගන්න බයරක මොකද උන්වහන්සේවත් දන්නේ නැහැ මේ මොකද්ද කරන්නේ කරන්නේ කියලා. කෙලෙසේ හඳුරගත්තොත් ඒ කෙලෙසෙන් ගැලවෙන්න පුළුවන්. සමහරලාට මේක තමන් උත් දන්නේ නැහැ මට එපා එපා කියලා ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා නම් එතනින් ගැලවෙන්න අමාරුයි. එහෙම. එතකොට අපේ හාමුදුරු පැහැදිලිවම ප්‍රකාශ කළා අනිත් ප්‍රතිපහසුකම් සම්බන්ධයෙන් නෙවෙයි මේ යථාසන්තිකාංගය කියන එක සේනාසන සම්බන්ධයෙන් ලද සේනාසනයක සතුටින් වාසය කරන එක තමයි මෙතෙන්දී මේ දුතාංගය ආරක්ෂා කරන කෙනාගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ. ඉතින් අපි හඳුනන්නේ මේ කියන දුතාංගය උපරිම වශයෙන්, ප්‍රණීත වශයෙන්, මධ්‍යම වශයෙන්, ඕමක වශයෙන් එහෙම පුරණ ක්‍රමයක් තියෙනව නේද? කොහොමද ඒක වෙන්නේ? ස්වාමීනාත් ඇත්තටම මේකත් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක වශයෙන් බෙදන්න පුළුවන්. එහෙම. උත්කෘෂ්ඨ වශයෙන් මේ යථාසන්තිකාංගය පුරණ භික්ෂුව අපි තුන් දායකෙක් අර විදිහට කොහේ හරි කුටි සේනාසනයක් හදලා වහන්සේට මම මේ කුටිය පූජා කරනවා කියලා කිව්වන් පස්සේ මොනවත් විමසන්නේ නැහැ උන්වහන්සේකට වඩිනවා. එහෙම. මේ රස්නේද සීතලයිද වහි මේ පැත්තට නිතර වහිනවද මොකුත් අහන්නේ සේනාසනෙල පූජා කරාද ඒකට උන්වහන්සේ වඩිනවා. එහෙම. මධ්‍යම කෙනාට විමසන්න පුළුවන්. කොයි පළාතෙත් තියෙන්නේ එතන සීතලයිද කුටිය කුටිය මොන වගේද කියලා විමසලා යන්න පුළුවන්. පුළුවන්. එහෙම. හැබැයි මේ ඕමක වශයෙන් පුරන කෙනාට ගිහිල්ලා බලලම ඒ ඒ දුතාංගය සමාදම් වෙන්න පුළුවන්. හැබැයි මේ තුන් දෙනාටම සම්හංශ අනේ මට මේ කුටි එකක් මට වෙන කුටියක් ඕන කියලා කියපු ගමන් දුතාංගේ කැඩෙනවා. එහෙම කැඩීම යනු පවක් නෙවෙයි පවක් නෙවෙයි සරල චාම්බවට බාධාවක් බාධාවක් ඇත්තට මෙතන ලෝලුප්ප බවක් නැත්තම් සංදාහාවක් ඇතිවීමක් ඇත්තටම කෙලස් පැත්තෙන් දැක්කම කුටියට හරි උන්වහන්සේට ඊට වඩා කුටියක් ඕන කියන සංකල්පය ඒක පැවිදිකමට සුදුසුම දෙයක් නෙවෙයි. අපි හන්නේ එකන දැන් කරදරය බාධා දැන් හිතමු සෙම වැඩි හාමුදුරු කෙනෙකුට සීතල පැත්තක කුටියක් හදලා දෙන්න. එතකොට ඒ හාමුදුරුවෝ දැන් ඔය කියන යථා සංසිතාංගය ආරක්ෂා කරගන්න හාමුදුරු කෙනෙක්. ඉතින් එතකොට කරන්නේ කුමක්ද අපේ හඳුන දුතාංගය කඩාගන්නේ නැතුව ලැබිච්ච සීත අධික පලාතර ගිහිල්ලා සෙම වැඩි කරගන්න වැඩ කරගෙන ලෙඩ හදාගන්න එකද එහෙම නැත්නම් උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරන එකද අපට ස්වාමීනාද ඇත්තටම මේ ඒකෙදි මෙහෙමයි දැන් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මේක දුතාංග ධර්මයක් කියන්නේ ස්වාමීනාස අපිට ඒ දුතාංග ධර්මේ වෙන තැනකට ගිහිල්ලා අදිස්ථාන කරනොත් පුරන්න පුළුවන්. අපි හිතමු මේ වගේ රෝගාබාධයක් තියෙනවා නම් අධික සෙමගතියක් තියෙනවා නම් ඒ සීතලයේ ඉඳීම තුළින් උන්වහන්සේට මේ රෝග රෝගාබාධය තවත් උස්සන්න වෙනවා. එහෙමයි. ඒ උස්සන්න වීම තුළින් ස්වාමීන් වහන්සේට භාවනා කරගන්න බැරි වෙනවා, පින්දපාති කරගන්න බැරි වෙනවා. අර මේ අනිත්‍යතාවයේ මූලික ක්‍රියාකාරකම් කරගන්න බැරි කරගන්න බැරුව යනවා. ඒ නිසා උන්වහන්සේට සප්පාය වෙන ප්‍රදේශයක් තෝරාගත්තට ඒක වඩාත්ම හොඳයි දැන්. ඒක අර උත්කෘෂ්ඨ ස්වභාවයට යන්නේ නැතුව මධ්‍යම මධ්‍යම වශයෙන් එතන සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට නැත්නම් විමසලා අනේ පැත්ත නම් මට මෙන්න මේ වගේ පැත්තක් හොඳයි කියලා කියන්න පුළුවන්. ඒතර අපි හිතමු දැන් සේනාසනේ දිහා බලලා අයියෝ මේ කුටිය නම් හොඳ නැහැ වගේ කියලා කියනවා නම් ඒ කුටිය සම්බන්ධවනේ. එහෙම කියනවා ඒතර ලෝලෝප බවක් තියෙනවා. තියෙනවා. එහෙමයි. අපි හන්නේ අවසාන වශයෙන් මේ දුතාංගයේ සම්බන්ධයෙන් තියෙන ආනිසංශ පාර්ශ්වය. ඔව් ඇත්තට මානිසංශ වාරයේ මිට කලිනුත් කියුණා සම්මාංශ. ඒ ඇත්තට මානිසංශ වශයෙන් අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් අර වගේ Tamanට ලැබෙන සේනාසනයක ඉන්නකොට අනිත් දෙනාගේ අනුකම්පාවට ලක් වෙනවා. ඒ වගේම ගෞරව බුමාණ්ඩ ලක් වෙනවා. අනේ මෙච්චර වැඩි ස්වාමීන් වහන්සේ නමක් වුණත් මාව අස් කරලා දැන් මේ කුටි ස්ථානේ කුටි සේනාසනේ කුටි නෑ. එකම කුටියයි තිබ්බේ උන්වහන්සේ මේ මාව අස් දැන් අපි හිතමු මේ කුටියේ ඉන්න ස්වාමීන් වහන්සේලා හිතන අනේ අපි අස් කරන්නේ නැතුව උන්වහන්සේ අර දුර්වල කුටියටලා ඉන්නවා කියලා අර ඉන්න සියලු ස්වාමීන් වහන්සේලාගේ ගෞරව ආදරයට පාත්‍ර වෙනවා. ගෞරව ආදරයට පාත්‍ර වෙනවා. ඊළඟට ස්වාමීනාත් ඇත්තටම එතන තාදි ගුණේ උපරිම වශයෙන් වැඩෙනවා. උන්වහන්සේට කොහෙත් එකයි. ඒ කියන්නේ අටලෝ දහමෙන් අකම්පිත බව. අකම්පිත බව. තාදි ගුණේ වැඩෙනවා. ඊළඟට ස්වාමීනාත් ඉතින් අර ඒ වගේ හිතක් තියෙන කෙනෙකුට ඒ මහානකම හරි සාර්ථකයි. මොකද අර මහානකමේ විශේෂිතම දෙයක් තමයි ලැබිච්ච දෙයකින් සතුටු වීම. ඒ සතුට වීම උපරිම වශයෙන් එතන තියෙනවා. සිතේ සැහැල්ලුවත් සැහැල්ලුවේ තියෙනවා. ඒක අල්පේච්ඡ ආදී ගුණ වැඩෙනවා, සිල් ගුණ වැඩෙනවා. ඊළඟට උන්වහන්සේට මේ මහානකමේ මේ පැවිදි රස, පැවිදි සැප විඳගන්න ස්වාමීන් වහන්සේ නම බවට පත් වෙනවා. මේ ආදී අනේක විදානිසංස මේ යථාසංසිකාංග සම්පූර්ණ කිරීම තුළ තියෙනවා. එහෙම ප්‍රාණ අපි දැන් අපි ඊළඟ අවධානය යොමු කරමු මේ සජ්ජිකාංගය පිළිබඳව අපි හඳුරන්නේ කාල වේලාවත් <clears throat> කළමනාකරණය කරගෙන මේ සාධිකාංගය කියන්නේ මොකද කොහොමද ඒක ආරක්ෂා කරන්න ආරම්භ? ඇත්තටම සම්නාත මේ දුතාංග, තිලස් දුතාංගවල අවසාන දුතාංගය සේයම් පටික්කිපාමි නේ සද්ධිකංගං සමාදයාමක තමයි මේක සමාදන් වෙන්නේ. සේයම් කියන්නේ සයන කිරීම ප්‍රතික්ෂේප කරනවා සයනය නොකර වාසය කරනවා කියලා සමාදන් වෙනවා. සයනය කරනවා කියන්නේ අදහස් දා ගැනීම. නිදා ගැනීම. නිදා ගැනීම. එළ වෙලාවත් ඉන්න බැරි තමයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ මෙතනදී මේක මෙහෙමයි මේ දුතාංගය සම්පූර්ණ කරනකොට ඉරියව් තුනකින් ඉන්න පුළුවන්. එහෙම. ඉරියව් තුන තමයි හිටගෙන ඉන්න පුළුවන්. සක්මන් කරමින් ඉන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න පුළුවන්. එහෙම. ඉතින් ඇලවීම කියන ඒක සම ඕමක පැත්තට යන්න පුළුවන්. ඒ කියන්නේ උත්කෘෂ්ඨ වශයෙන් නෙවෙයි මධ්‍යම වශයෙන් ඕමක වශයෙන් පොඩ්ඩක් ඇලවෙලා වගේ ඉඳීම. එහෙම. හැබැයි මේ තුන් දෙනාටම සැතපිච්ච ගමන් මේ දුතාංගය කැඩෙනවා. සැතපෙනවා කියන අදහසින් ඇඳක හෝ පැදුරක හෝ බිමක දිගා වෙනවා නම් මේ නේසජ්ජිකාංගය උල්ලංඝනය වෙනවා. උල්ලංඝනය වෙනවා. ඒ ඇත්තරම මේ නේසජ්ජිකාංගයේ සම්හස අපි කියන තරම් ලෙහෙසි දුතහංගයක් නෙවෙයි. මොකද නිදිවරා සිටීම. නිදිවරාගෙන ඉතින් මේ එක පුරන්න ඕන. ඒ ඇත්තරම මේකෙදි මේ නිදිවරාගෙන නිකම් බලාගෙන ඉන්නව නෙවෙයි. එහෙම. හැම මොහොතක්ම ජීවෙන හැම කාලයක්ම භවනාවකින් තමයි ගෙවෙන්නේ. එහෙම නැතුව නේසජිකාංගය සම්පූර්ණ කරන්නත් බෑ. අපි හන්නේ මේ නේසජිකාංගය කියලා කියන්නේ නිදාගන්නේ නැතුව මිදීමම නෙවෙයි නේද? දැන් හේතු වෙන නිදාගන්න පුළුවන් නේද අපි හන්නේ? නේද? ඒක සමනත් ඒ දැන්. ඇත්තටම හේතු වෙලා දැන් අර තියෙනවා දුතාංග සම්බන්ධව දැන් පුටුවක වගේ හේතු වෙලා පුටුවල වගේ හේතු වෙලා ඉන්න පුළුවන්. ඒකෙදි නිින්ද ගියත් හිත එහෙම ඉඳගෙන නිින්ද ගියත් මොකද හැබැයි නිදා ගන්නවා කියන පරමාර්ථයෙන් වාඩි වෙලා හිටියොත් එතන තේරුමක් නැහැ නේද? එහෙනම් තැතපෙන එක හොඳයි. එහෙනම් නමුත් දැන් දුතාංගය සම්පූර්ණ කරන භික්ෂුව අපරණ භාවනා යෝගී කෙනෙක්. මොකද මේ අපි සිහිය දිනු කරනකොට අපි මේ සිහිය හැකි තා කාලය වැඩි කරමින් සිහිය දිනු කරන්නේ. එතකොට දැන් අපි සාමාන්‍ය සම්පූර්ණ නිදා ගන්නවා කියලා කියන්නේ මරුණා වගේනේ. එහෙම. දැන් අපි අපේ බුදුරජාණන් වහන්සේ ගත්තාම උන්වහන්සේ දවසට පැය විනාඩි 20යි කියන සැතපුනේ. ඒත් අනිත් හැම කාලයකම උන්වහන්සේ අන් අයට පිහිට වුණා. ධර්ම දේශනා කළා නොඑක ආකාරයෙන්. එතකොට දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත තියෙන උන්වහන්සේලා දෝෂේ මේ නිදා ගැනීම බොහොම අඩුවෙන් කරලා තියෙනවා. දැන් ඒකට සාමාන්‍ය පුතත්ජන කෙනෙක් ගත්තාම නින්ද අපට අවශ්‍යයි. අපි හන්නේ ව්‍යාගරියානු යෝගය කියලා එකක් තියෙනවනේ. තියෙනවා. මේ අපි අර චරණ ධර්ම පූර්ණේ කිරීමේදී සඳහන් කරන ඒතර జాగරියානු යෝගය කියන්නේ සම්පූර්ණයෙන්ම මුළු ජීවිත කාලයම නිදි වර නිදාගන්නේ නැතුව ඉඳීමමද පුළුවන් උපරිම කාලයක් නිදි වර්ජිතව හැරිලා සිහියෙන් අපේ හඳුර කියු විදිහට ඉඳලා නිදාගන්න වෙලාවට සිහියෙන් යුක්තව සිංහසෙයියාවෙන් සැතපෙන එක නෙවෙයි තමයි අපිට නිින්ද අවශ්‍යයි. එහෙමයි. ඒ එහෙම නැතුව මුළු ජීවිත කාලයම නිින්දක් නැතුව ඉඳගෙන ඉන්න පුළුවන්. ලෙඩෙක් වෙන්න පුළුවන්. ඈ ඒක වෙන්නත් පුළුවන් නිදා ගන්න. ඔව් බෙහෙත් දෙන්න වෙන්නත් පුළුවන්. එහෙමයි. එතකොට සම්මාත ඇත්තද මෙතනදී මේ දුතාංග සම්පූර්ණ අපි මේක එකට ගන්න ඕන දෙයක්. භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ තමයි කාලය වැඩි කර ගැනීම පිණිස. එහෙම. සිහියෙන් ඉන්න කාලය වැඩි කර දැත්තටම නිදා ගැනීම කියලා කියන්නේ සම්පූර්ණ කාලය කාදමීමක්. එහෙම. අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි දීර්ඝායුෂ ලබන්න. දැන් අපි හිතනවා අපි කවුරුත් කැමති දීර්ඝායුෂ ලබන්න. අපි හිතමුකෝ. එහෙම. එතකොට සමහර ඇත්තටම අපි නිදා ගන්න කාලේ පැය දෙක තුන හතර කොහොම හරි අඩු කරගත්තොත් ජීවත් වෙන කාලය වැඩි. එහෙම. මොකද දැන් අපි අපහන්න දැන් අද වෛද්‍ය විද්‍යාවෙන් තහවුරු කරලා තියෙනවා මේ දවසකට අවශ්‍ය කරන පැය ගාණක් තියෙනවා විදාන පැය හතක් වගේ. ඒ පැය ගාණ නිදා ගන්න ඕන. විශේෂයෙන්ම දැන් මේ කොරෝනා කාලේදී කොරෝනා හැදිච්ච අයටත් තියෙනවා අපි හැඳරන්නේ ක්වොරන්ටයින් වෙලා ඉන්න වෙලාවටලටත් තියෙනවා මේ මේ පැය ගාණ නිදා ගන්න නිින්ද ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. නැත්නම් දිගාසිරි කෙටි වෙන්න පුළුවන් කියලා අපිට. ඔව් නෑ සාමනාක් දැන් ඇත්තටම දැන් අපි වෛද්‍ය විද්‍යාවයට අභියෝග කරනවා නෙමෙයි සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවෙන් කියනට වඩා අඩු කාලයක් අපිට පුරුදු කරගත්තොත් කොහොම පහසෙන් ඉන්න පුළුවන්. එහෙමයි. ඒ තරම්ම ලොකු අන්තගාමී වීමක් නෙවෙයි. ඊට වඩා ටිකක් අඩු කරගෙන කාලය හදා ගන්න පුළුවන්. අපි හිතමු දැන් කෙනෙක් අපි හින්දා භාවනා කරන්න අනේ අපිට කාලයක් නැහැ වැඩට යනවා මේ ගෙදර එනවා ගෙදර වැඩ භාවනා කරන්න විනාඩි 5ක්වත් නැහැ කියලා. අපි හිතමු එහෙම කරන කෙනෙක් අපි හිතමු එයා රෑ 10ට නිදා ගන්න උදේ 4ට අවදි වෙනවා කියලා. උදේ 6ට අවදි වෙනවා කියලා හැම. ඉතින් එයාට පුළුවන් නේ ස්වාමීන් වහන්සේ අනේ එහෙනම් මම 10 මාරට නිදා ගන්න. එතන පැය භාගයක් අල්ලන්න බැරි කම. අවදි වෙන වෙලාව වෙනදා අවදි වෙන වෙලාවට වැඩි විනාඩි 5ක් කලින් අවදි වෙලා ඒ විනාඩි 5 භාවනා භාවනා කරනවා. ඒ වගේ අවශ්‍යතාවයේ තියෙන අපේ කාලය හදා ගන්න පුළුවන්. එහෙනම් ඇත්තට වික්ෂු ජීවිතය කියලා කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ භික්ෂු ජීවිතයේ මේකටම දැන් දුතාංග සම්පූර්ණ කරන මේ ජීවිතය මේකටම කැටවෙච්ච ජීවිතයක්. එහෙම. දැන් අර එක ස්වාමීන් වහන්සේ නමක් මේ මලක මලක් අරගෙන ඒක සුවඳයිද කියලා බලන එක පොඩ්ඩක් ඉඹලා බලනවා. එහෙමයි. ඒ වෙලාවේ දේවතාවෙක් බොහොම නිග්‍රහ කරනවා. මේ <clears throat> පැවිදි වුණේ මේ ප්‍රවෘත්ති ජීවිතයේ ඇති කරගත්තේ මේ විදිහට මේ මලක් බීම සම්බන්ධව හොඳටම මේ ස්වාමීන් වහන්සේට දොස් කියනවා. මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කියන මම මේ මලක් තිබ්බට මම කොච්චර ಗುಣධර්ම පුරුණ කෙනෙක්ද මම කොච්චර වැරදි කරන අය මේ ලෝකේ ඉන්නවද ඇයි ඒ අය දිහා බලන්නේ නැතුව මට මේ දොස් ගහ කරන්නේ එහෙම උන්ගේ වැරදි වැඩියෙන් තියෙද්දි මගේ මේ පුංචි වරදක් අල්ලගෙන මට දොස් කියනවා පුංචි වරදක් අල්ලගෙන ඇයි මට මේ දොස් කියන්නේ ඒ වෙලාවේ දේවතාවා කියනවා ඔබ ප්‍රෞර්ජිතේ ප්‍රෞර්ජිත පැවිදි උනේ ඒ පැවිදිකම කරන්න, මහානකම කරන්න. ඉතින් මොන නැතුව මල් ඉඹීම ඉන්න නෙවෙයි. මල් ඉඹීම ඉන්න නෙවෙයි. ඒතර ඇත්තටම දැන් එතන ඒ මලක් ඉඹීම සමාජ මට්ටමින් ගත්තොත් ඒක පුංචි දෙයක් වුණාට ප්‍රවෘත්තියට ඒක ඒක පැවිදිකමෙන් හරියට බැලුවොත් ඒක ලොකු වරද්දක්. ආස්වාදයක් ඇති වෙන වැඩක් හිතෙනවා. ආස්වාදයක් ඇති වෙන වැඩක්. ඒක ප්‍රමාදී වැඩක්. ඒ නිසා සම්මානත දැන් මේ නේසද්ධිකාංගය සම්පූර්ණ කරන භික්ෂුව සම්හත ඒක අර ඉරියව් තුනකින් තමයි අතර මේක මූලිකව පුරන්න ඕන. පුරන්න ඕන. ඉතින් සක්මන් කරන්න පුළුවන්, හිටගෙන ඉන්න පුළුවන්, වාඩි වෙලා ඉන්න පුළුවන්. හැබැයි මේ දුතාංගේ පුරන වෙලාවේදී අපි හිතමු අපි සරලවම බුදු ගුණ වඩනවා කියලා. එහෙම. බුද්ධාංශිත භාවනාව වඩනවා. මේ බුද්ධාංශිත භාවනාව වඩ වඩා ඉන්නකොට වාඩි වෙලා නිින්ද යන්න පුළුවන් බෙල්ල කඩා වැටිලා. එහෙනම් නිින්ද ගියාට දුතාංගේ කැඩෙන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ ඒ කායන පරමාර්ථය තමයි මම නිදිවරාගෙන මම සිහියෙන් ඉන්නවා. මම මේ දුතාංගය සම්පූර්ණ කරනවා කියන මානසිකත්වය. ඒ අදිෂ්ඨානය. ඒ අතරතුර මේ කයේ ස්වභාවය අනුව නිින්ද ගියාට දුතාංගය කැඩෙන්නේ නැහැ. හැබැයි ඒ වික්ෂුව අනේ දැන් නම් බෑ මට කොහොමත් අමාරුයි කියලා නිදාගන්න ඉරියව්වෙන් කොට් එක ඔළුව තියාගෙන නිදාගත්තොත් ඒක කැඩෙනවා කැඩෙනවා නිදාගන්න ඉරියව්වෙන් නිදාගත්තොත් දුතාංගයේ කැඩෙන බව ඇත්තයි. පුටුවක වගේ හිතන්න දැන් නම් මට මහන්සි ටිකක් ඒ හින්දා පොඩ්ඩක් මම පුටුව ඉඳගෙන ඇස් දෙක පියා ගන්නවා කියලා ශාරීරික පීඩාව හමුවේ නින්ද අපේක්ෂාවෙන් හිටියොත් අපේ හාඳුරන්නේ ඒක කැඩෙනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ එහෙම ශරීරයක විවේකයක් අවශ්‍ය අට කතාවේ තියෙනවා මේ ඒ දුතාංග නිසද්ධිකාංගයේ පුරන්නම පුටුවක්. යන සඳහන් වෙනවා. ඒ ඉතින් ඇත්තටම ඒකේ තියෙන පොඩි ඇන්ඩක් තියෙනවා. ඒක හේතු වෙලා අපහසුතා මග හැර ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකෙදි උනත් අර ඉරියව් තුන මාරු වෙනවා නම් මේ දුතාංගේ බොහොම සාර්ථක සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙම ඉරියව් තුනටම දැන් වාඩි වෙලා ආමින්න ගියොත් නේ ගොඩක් නින්දට යොමු වැඩිින් යොමු වෙනවනේ. ඒ නිසා ඒ වෙලාවේදී සක්මන් කරනවා. සක්මන් කරනවා. ඊළඟට හිතගෙන ඇත්තට මේක ආරම්භණයක හිතගෙන භාවනා කරන්න පුළුවන්. ඒ ඉරියව් තුනෙක ඉන්න පුළුවන්. එහෙම. ඒ කියන්නේ තිත්තං චරං නිසින්නෝ. නිසින්නෝ. නිසින්නීමයි සයනෝ බෑ. සයනෝ බෑ. එහෙමයි. ඒ වෙලාවේදී මූලිකව නිදි වර්ජිතව නිදි වර්ජිත වුණත් වැඩක් නැහැ අපි හැම එක එක කල්පනා කර කර හිටියොත් එහෙම නේද? ඔව් ඇත්ත. ශ්‍රවණද ඇත්තම නේ දැන් අර කිරීමේ වැඩකුත් නැහැ අර තේරුමකුත් නැහැ. ඒ වගේ අපි හිතමු නිදිවර්ජිතව කාම තර්ක හිතේ තයින්නවා. එහෙම. ඊළඟට ව්‍යාපාද විතර්ක හිතේ තයින්නවා නම් විහිංසා විතර්ක හිතේ තයින්නවා නම් ඒ නිදා ගැනීම ඊට වඩා හොඳයි. ඇත්තට නිදා ගන්න. ඒ කාලෙදී. ඔව් මොකද ඒ කාලේ මොකද සාන්ත මේ කාම විතර්කත් එක්ක ඉන්නවා කියන්නේ තනිකර අකුසල්නේ. එහෙම. ඉතින් අපි ද්වේෂයෙන් ඉන්නවා කියලා කියන්නේ ඒකාන්තයෙන් අකුසල්. ඉතින් ඒ කාලේ ඇත්තටම හොඳයි නිදා ගන්න එක. එහෙම. අමුතුවෙන් ඒ නිදා ගන්න කාලෙදී අමුතුවෙන් අකුසල් වැඩිවීමක් වෙන්නේ නැහැ. වැඩිවීමක් වෙන්නේ නැහැ. හැරිලා ඉන්න කාලේ අකුසල් සිහිය සැලකිල්ල නුවණ නැති වුණොත් අකුසල් වැඩෙන්න පුළුවන්. අකුසල් වැඩෙනවා. දැන් මේක කිව්වට පස්සේ වැඩි හරියක් නිදාගන්න එහෙම පෙළහුණුත් කට්ටියක් යනවා. නෑ සානදී. දාගන්න එක දැන් ඇත්තටම නිතරම නිින්දට ඇබ්බැහි වෙච්ච කෙනා නිද්ධාරාමෝ කියලා කියන්නේ. එහෙම. නිද්දට දැන් නිින්දට ඇබ්බැහි වෙච්ච කෙනාට සාංශ මේක ඇබ්බැහියක්. නිදා ගන්නට පෙළඹෙනවා කියන්නේම තීන මිද්දේ. තීන මිද්ද නිවරණ දෙක එහෙම වැඩ කරනවා. ඒ වගේම කාලේ කාය දැමීමක් එහෙමයි තනිකරම අනිත් එක සතුටෙන් මැරෙන්න බෑ කියන නින්දට වැඩි නැද්ද හිච්ච කෙනා සාමාන්‍ය බල්ලු බලල්ලු ඌරුවාදි ගත්තොත් නිදාගන්න එකනේ වැඩේ භවංග සිත්මයි වැඩ කරන්නේ එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ හිත අපරාධ මේ වගේ බුද්ධ ශාසනයක් ලැබිලා මේ බෞද්ධ පරිසරයක ඉඳගෙන මෙච්චර ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙද්දී ප්‍රතිපත්ති පුරන්න අවස්ථාව තියෙද්දී ධර්ම ඉගෙන ගන්න අවස්ථාව තියෙද්දී ධර්මයේ සම්මර්ෂණය කරන්න අවස්ථාව තියෙද්දී මේ ඔක්කොම අමතක කරලා නිදා ගන්නවා කියලා කියන්නේ ඒක මොඩ වැඩක්. එහෙම. අපි හන්නේ දැන් සාමාන්‍යයෙන් මානසික ආබාධ වලට පත්වෙච්ච අය ඉන්නෝනේ මේ පිස්සු හැදිච්ච අය. ඒ අයගේ හිතේ සිතුවිලි බොහොම අසංවිධානාත්මකව ආවේගශීලීව ගලාගෙන එන එක නවත්තන්න සමහර අයට බෙහෙත් දෙනවා නිින්ද යන්න. නිින්ද යන්න. පිස්සන්ට. එතකොට මේ කෙලෙස් සහිත ප්‍රත්‍යජන භාවයෙන් යුක්ත උන්මත්තක භාවයකට පත්වෙච්ච පිස්සු වගේ අයට පොඩ්ඩක් නිදා ගැනීම තුළ ඒ සමනය වීමක් වෙන්නේ නැද්ද අපිට? සම්නාත් ඉතින් එතනදී දැන් ඇත්තට මේක අර කියන්නේ කෙලෙස් සහිතව ඇහැරිලා ඉන්නවට වැඩිය කෙලෙස් නැතිව ටික වෙලාවක් හරි නිදා ගැනීම තුළ යම් කිසි සහනයක් තියනවද? ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් ඇත්තට මෙතනදී විකෘතියක් නෙතන. මේ මානසික ආබාධයක් නිසා ඒ ආබාධයට ප්‍රතිකර්මයක් හැටියට එයා අඩපණ කරනවා. ඒ අඩපණ කරාට සාංශාරික වශයෙන් ඒ හිතේ රැස්සලා තියෙන ක්ලේශ ධර්ම නඩුවක් නැහැ කර්ම. ඒක සම්මාද ඉතින් ආපහු එයා යථා ප්‍රකෘති தත්ත්වයට ආවට පස්සේ ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. එහෙම. ඒ නිසා ඒ විදිහේ කෙලස් තවන ක්‍රමයක් ධර්මයේ තුර නැහැ ඉතින්. සඳහන් කරලා නැහැ. නැහැ. ඒ නිසා අපිට එහෙම වුණොත් එහෙම දැන් සමහරලාට දැන් ඔය සමහර මද්ද්‍රව්‍ය වර්ග තියෙනවා කියනවා අපි අහලා තියෙනවා. දැන් කාංසා. එහෙනම්. දැන් කාංසා බිව්වහම දැන් මිනිස්සු කියනවා හොඳට එක දෙයක් පිළිබඳවම හිතන්න පුළුවන් කියලා. <laughs> එතකොට සමහරවිට එහෙම වුණොත් එහෙම දැන් බලන්න දැන් එහෙමනම් ඉතින් එක භාවනා අරමුණක් දීලා කාංසා ටිකක් දුන්නා නම් <laughs> ඒකම හිත හිතා ඉඳීනේ. එහෙම හිතුවත් ඒක කෙලස් සමන වීර්යයක් වෙන්නේ නැහැ ඒක නිකන් විකෘති ක්‍රමයක්. එහෙම. සමහර කංශක බොන අයම වාසියට හදාගත්ත කතාවක් වෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන්. එහෙම. අපි දන්නේ නැහනේ හරියට මේක මේ කරමුනේ තියාගන්නවද නැද්ද කියලා අහන්න. ඔව් එහෙම ඔය කියනවා සමහරු දැන් ආපුහම මෙන්න මෙහෙමයි මෙහෙමයි. එහෙම. ඉතින් ඒ කියලා. ඒකට ඇත්තටම සමහරවිට එහෙම ක්‍රමයක් ඇත්තටම නැහැ ධර්මයේ තුල. එතකොට අපි කාල වේලා බොහොම ශීඝ්‍රයෙන් ඉක්මලා යනවා බොහොම ප්‍රයෝජනවත් සහ රසවත් ආකාරයට සාකච්ඡාව ගොඩනැගුණා. දන්න කාරණා තවත් අපිට දැනුවත් කරගන්නට ඉඩ අවකාශ තිබෙනවා. කෙසේ වෙතත් අපි හන්නේ කාලය සීමිත නිසා අවසාන වශයෙන් ඉතා කෙටියෙන් මේ මේ සජ්ජිකාංගයේ තියෙන ආනිසංස පැත්ත අපිට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. ඔව්. සම්මාසයෙන් ඇත්තටම නිසජ්ජිකාංගය දැන් අපි අර මේ කිය අර උත්කෘෂ්ඨ මධ්‍යම කියන එකත් බොහොම කෙටියෙන්ම මතක් කරලා ආනිසංස වාරයක් චුට්ටක් කියන්නම්. දැන් ඇත්තටම උත්කෘෂ්ඨ වශයෙන් පුරණ භික්ෂුව ස්වාමීන් වහන්සේ දැන් සක්මන් කරලා මහන්සි ගන්න පොඩ්ඩක් මේ අර ස්වාමීන් වහන්සේ කියපියෝගේ ඇඳක් තියෙන පුටුවක කොට්ටයක් තියාන පොඩ්ඩක් හැබැයි සැතපෙන්නේ නැහැ නිකන් එහෙම ඉන්නේවත් නැහැ. උත්කෘෂ්ඨ පුරණ කෙනා බොහොම ඇහැරිලාම ඉන්නවා. ඇහැරිලාම ඉන්නවා. ඉතින් මධ්‍යම වශයෙන් තොරණ භික්ෂුවට පුළුවන් පොඩ්ඩක් ඒ විදිහට හේත් කියලා එක එක දැන් අපි තුන් සක්මන් කරනවා. සක්මන් කළා විවේකයක් ගැනීම සඳහා පොඩ්ඩක් විවේකයක් ගන්න. ඒකත් ගොඩක් ඉරියව් වලින් නෙවෙයි. දැන් වාඩි වෙලා වුණත් අපිට ඉරියව් වෙනස් කරන්න පුළුවන්. නමුත් ඕමක භික්ෂුවට ටිකක් ඉරියව් දැන් හේත් වෙලා කකුල් දෙකක් තෝරන මොකක් හරි උඩින් තියාගෙන අන්න ඒ විදිහට ඉන්න පුළුවන්. හැබැයි චතපෙන්න බෑ. එතකොට ඒකයි සංස් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක පිළිවෙත. ඉතින් ආනිසංස වාරය ගත්තොත් ඇත්තටම මේ නේසද්ධිකාංගය සම්පූර්ණ කරන භික්ෂුව කර්මස්ථාන පුරන්ඩ සිහිය දියුණු කරන්න සුදුසු භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මොකද උන්වහන්සේට ඕන අවස්ථාවක නිදි වරාගෙන මේ භාවනාව වඩන්න ඒ හොඳ පුහුණුවක් තියෙන ඕනම දෙයක් දුක් වීරයමකට හිතේ තියෙන. හොඳට ඔරොත්තු දීන්නේ හැකියාවක් තියෙන භික්ෂුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම සම්හන්ත ඉතින් අර මූලික ඒ පැවිදි ජීවිතයේ ඒකායන පරමාර්ථය වෙන ඒ නිවන සාක්ෂාත් කරගන්න යහුසුලුව අප්‍රමාදීව කටයුතු කරන භික්ෂුවක් වශයෙන් අත්‍යවම ආනිසංස වාරයේදී විසුද්ධි මාර්ගය දක්වලා තියෙනවා. එහෙම අපි හන්නේ බොහොම පින් අද කාල වේලාව බොහොම ඉක්මනින්ම ඉක්ුත් යන නිසා අපිට මේ පිළිබඳව වඩාත් සාකච්ඡා කරන්නට අවකාශ ලැබෙන්නේ. නමුත් අපි ලබන සතිය බලාපොරොත්තු වෙන ගිහි ඔබට මේ කියන තෙලසුතාංගයන් ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව ගලප ගන්න කොහොමද කියන කාරණාව විස්තර කර දෙන්න අපි හාමුදුරුවෝ බොහොම ඕනකමින් සූදානමින් බලා සිටිනවා. පැවිදි අපට විතරක් නෙවෙයි ගිහි ඔබටත් මේ තෙලසුතාංගයන් යම් අවස්ථාවකදී 13ම බැරි වුණත් යම් යම් ආකාරයකට මේ දුතාංගයන්ගෙන් යම් ප්‍රමාණයක් ප්‍රායෝගික ජීවිතයට ගලපාගෙන නිවන් මඟ හෙළිපෙහෙළි කර ගන්නට වෑයම් කරන අයට යම් තල්ලුවක් ශක්තියක් ලබා ගන්න කොහොමද කියන එක විග්‍රහ කරලා දෙන්නට බලාපොරොත්තු වෙන ලබන සතියේදී. ඉතින් අද මේ උතුම් ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාව සඳහා අද අපි බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා කරනවා. තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානයේ නිර්ලෝභීව ඔබ අප වෙනුවෙන් බෙදා හදා ගැනීම සඳහා මේ ගම් සභා මණ්ඩපයට වැඩමකට පදාලා අපේ කල්යාණ මිත්‍ර අත්පූජනීය මිරහවති පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා කියලා ඉතස්තින් ප්‍රාර්ථනා කරන අපේ හාමුදුරනේ එසේනම් පින්වත් සදහවත් පින්වත් ඔබ හැම දිනාටමත් සියලු යහපත ශාන්තිය අභිවෘද්ධිය වේවා කියන පැතුමින් අදට අපි ඔබෙන් සමුගන්නවා ඔබට පෙරවන් සරණයි ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න